නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නයි දැන් අපි මේ අදිත් සූත්‍රයේ එක්තරා කොටසක් සම්පූර්ණ කළා ඒ ප්‍රශ්න වලට පිළිතුරු දීලා අපි විස්තර කළා. ඒකේ දේශනාවල් වලත් ඉලක්කවල විස්තර විග්‍රහයන් තුලක් අත්වලා. ගැඹුරා තියෙන්නේ මොකද්ද මේ බුදුහාමුදුරු විසින් දේශනා කරපු ධර්මයේම අවශ්‍යක බැලියක් තමයි මේ මානවකය කළේ. ඒතකොට බුදුහාමුදුරන්ගේ සමර්ථකම් සෙවීම සඳහා නෙවෙයි මේක වැඩියෙන් සුදාකාර නිරවුල් තේරුම් ගැනීම සඳහා මේ කරන දේශනාවේ පවතින විද්‍යාත්මක රහස හොදාකාර මතකොල්ල දැනගැනීම සඳහා මේ ප්‍රශ්න ඉදිරියි. එතකොට දැන් බුදුහාමුදුරුවෝ ලෝක පහළ වෙන්න කලින් දැන් බුද්ධ ආගම දැන ආරම්භයේ ඉන්න කලින් තිබුණ හින්දුවාගම. ඒ හින්දුන්ගේ ඒ ලක්ෂණය තුලක් තිබුණා ඒ මෙරිලා නැවත උත්පත්තියක් ලැබෙන බව නරක ආදී තියෙන බව ජීවි ලෝක බ්‍රහ්ම ලෝක ගැන ඒ අයගේ විශ්වාසය තිබුණා. ඒතර ඒවත් එක්කයි අර ලෝක ලෝක සම්බන්ධය ආ බාරාරම් තියෙනවා. නමුත් ඒක වෙනස් වුණා බුදුහාමුදුරන්ගේ ලෝපහලින් පස්සේ. ඒ ලෝක කියන සබ්ජෙක්ට් එක්ක වැටිච්ච අර්ථ සම්පත්තිය තමයි අපි එදා කිව්වේ ලෝක කියන්නේ පෙරලියන් පෙරලිය කියන්නේ සිතක පෙරලිය ආදී කොයි පෙරලියක් ඒකට වැටෙනවා නමුත් සත්‍යයේ විවිධාකාර අර පෙරලිය අස්ති සිද්ධ වෙන සිද්ධියක් හැටියට දැන් ඒක දැන් කතා කරන්න හුඟක් ආයි ඊළඟට දෙවෙනි ඇහැර මොකද්ද මේ පෙරලිය එක්ක සම්බන්ධ තවත් සිද්ධියක් ජීවිතයක වගේ බලපාන මොකක්ද ඒ ආ ගංගාවක් වගේ ගලායන ස්වරූපයක් ගංගාවක් වගේ ගලායන අදහස් ගලනවය ඒ ගැලීම කොහොමද නවත්තන්නේ කොහොමද නැති කරන්නේ කොහොමද ඒක පාලනය කරන්නේ සංවරය කරන්නේ එතකොට මේ ජලිල්ලක් පිළිබඳව මේ හැවි මොකද්ද දැන් කලින් කිව්ව ලෝක කතාවේ ජීවිතයේ ඇතුළේ ඇති වෙන নানা ආකාරවල අදහස් මතුවෙලා ඒ අදහස් ඇතුළේ තියෙන ස්වરૂපය ඒ අදහස් ඇතුළේ තියෙන ස්වરૂපය තමයි පෙරේත නිරේත කිවිසං මනුෂ්‍ය දේව බ්‍රහ්මාදී නම් වලින් දෙන්නේ. ඒක මේ මිනිස් සිත් ඇති වෙන දැන් අපේ සිත්වල පහළ වෙන අදහසක් අස්සේ තියෙන ස්වરૂපයක්. ඒ ලෝකරම නෙමෙයි. ඒ අදහස අස්සේ තියෙන ඒ ගතියෙන් තමයි අපි දුකේ පීඩායි. එතකොට මේ සෝත සෝතේ කියන මේ නොනවති ගලායන ගතිය මොනවද ගලායන්නේ මේ අදහස් අදහස් තමයි ගලායන්නේ මේ අදහස් ගලායන එක තමයි මිනිහට නවත්තන්නේ දැන් ගණිතීය හැසිරෙන මහරියාවක් ගැන ස්වාමියාගේ හිතට අදහස් ආපු ඇති. එයා කපුට යහගත්තා. එයාගේ නහය මිරික දෙලි මිරික අදහස් ඒ පිළිබඳව ගලා එන ගතිය නතර. මොන්ඩෝකයි අර පුද්ගලයා අහන්නේ මේ ගලා එන ගතිය කොහොමද නවත්තන්නේ? ඊ එක පැත්තකට සිට දීර්ඝ හැත්තේ සිත යොමු වෙන. ඒකත් එක්ක ගලායන ඊ සෝතන වගේ ගලායන අදහස් තමයි මිනිහාගේ ජීවිතයේ අර නිකන් මොනවා කරන්නද මම? දැන් මේකට මොකද කරන්නේ? මේ කො මට නිදහසක් නැහැ නේ. කියන වර්තමේ තත්ත්වය අර පුද්ගලයාගේ සිිතේ තියෙනවා. ඒ සිතේ ඇති වෙන තර අදහස් තරහේ මොනවදින්නේ ඊළඟට කෙරේ කෙරේ කෝපය තිබදුණු පස්සේ ඊ ඒ තනුව ඒ පුද්ගලයාට හානි කිරීම සඳහා ගලා එන සිතිවිලි පටන් ගත්තාම ඒකත් එනවා. ඉතින් මේ ගලා එන එක ගැන විවරණය ඔය විදිහයි ඒකයි අර දැනට ඇහුවේ කොහොමද අපි මේකෙන් බේරෙන්නේ? බේරෙන්න හැටි නෑ. උඩ බුදුහාමුදුරුවෝ දැන් එතකොට ඒ ගලා එන පැති ඔයාලට උදව් කරන පැති හයක්. පැති හයකින් මේ උදව් කරනවා. ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මොළයෙන් කියන මේ හැම පැත්තකින්ම මේ උදව් දෙනවා. උදව්. ඒකේ හැම පැත්තකටම මේකයි. ඒතර පැති 6කින් ගලන්නේ කිව්වම හරි. ඒක පස්සේ විස්තර වෙනවා අපි අදට කියන විස්තරේදී. ඒකට බුදුහාමුදුරුව වදාළා මේ ශ්‍රෝතයන්ගේ ওই දීකවග්ග අර ධර්මයෙන් වෙන ගතිය නිවාගන්න සිහිය සිහිය යොදවන්න පුළුවන්. ඉතින් ඒ සිහිය ගැන අපි මේ පාර විස්තර කළා. සිහිය යොදවපුවම පුළුවන්. තුන්දි ඒක සංඥා පාලනය කරගැනීම. පාලනය කරන එක අරක සැර අඩු කරන එකයි මේක නවත්තා ගන්න එකයි. මේක නවත්තා ගන්න. ඒකයි මේ පාලනය කරන්නේ. ඒ පාලනය කරගන්න එකත් සිහියම කරගන්න. මේවා එන එක නැති කරන්න ඕන ප්‍රශ්න. ප්‍රඥාවයි මේක මේ ශෝකය සම්පූර්ණයෙන් නැහැ. එතකොට මේ කියමන් ටික දැන් මේ කවුරු කම්බියාගෙන දැන් මම මේ කියාපුවා තවත් කෙනෙක් එක්ක කියන්න පුළුවන් වෙයි මේ අයට කටපාඩමින් වගේ. නමුත් ඒක හේතුඵල න්‍යායට අනුව හේතු ඵල න්‍යායට අනුව කිව්වේ ඔය ශ්‍රෝතේ ගලයින් අවල් දෙන්නේ ලෝක හදන්නේ අරකේ. ඒක වැඩ කරන්නේ මේ විදිහට. ඒකද කියන නම් මේකයි. ආදි වශයෙන් මේ අපි ජීවිතයේ ඇතුළු තියෙන ශක්ති ස්වરૂපයන් ඒ නමි ඒ කියන නම් වලින් හැඳුන්වට ඒ ශක්ති ස්වરૂපයන් මෙන්න මේවයි ගැනයි ඔය බුදුහතුරු කතා කළේ. නැතුව මේ අමුතු මුන්නහන්සේ ආත්මා චක්‍රයක් පවත්කලා මේවා පිළිගන්න ඕනේ මේ විදිහට ජීවත් වුණොත් සමතලාව ජීවනට අරිනවා නැත්නම් ජීවිතෝට අරිනවා එහෙම කතාවක් නැහැ. ඒක සම්පූර්ණයෙන් බුදුහාමුදුරේ වයින් වුණා මෙන්න විද්‍යාව කියන තේරුම් ගන්න පුළුවන් නම් වැඩි කරගන්නilla කියන එක තමයි බුදුහාමුදුරේ ඉදිරිපත් කළේ. ඒ කතන්දරේ එන්න ඒ කතන්දරේ සුත්ත දාන්න විතර ප්‍රශ්නයක් ඉදිරිපත් කළා මේ මේ අජිත ඉස්සරහ ඉදිරිපත් කරනවා පඤ්ඤා යේව සති සාති නාම රූපංච මාරිස ඒතම් මේ පුත්තෝ පුත්තෝ භූමි පත්තේතං උපරුජ්ජති කියලා මේ අහනවා දැන් බුද්ධාවේ මහා බල බරසාරද කියන නම තමයි මේ නාම රූප කියන වචනේ. ඒ නාම රූප කියන කොට ඉතින් දැන් මේ කියන මිනිහ ටිකක් ශාරද බුද්ධිලේ කැටියට දෙනවා. ඒ වගේම මේක විශාරදත්වයට සුකුරුදන වචනයක් කැටියක් දෙනවා බුද්ධ ධර්මයේ හැටියට. නාම රූප නාම රූප පරිච්ඡේද ඥාන ආදි වශයෙන් මෙන්න මේ මේ ඉලක්කාරිය අහන්නේ ස්වාමීන් වහන්සේ බුදු පියාණනි ඔබ වහන්සේ ප්‍රඥාව දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වනේ අර ගලායන අදහස් සිතෙන් ගලායන අදහස් නවතා ගැනීම නිවා ගැනීම දැන් පාලනය කරනවා ওই දෙකටම බුදුහාමුදුරු කිව්වේ සතිය සතිය යොදලා පුළුවන් ওই දෙකම කරන්නේ ඒක සම්පූර්ණයෙන් නැති කරන්න ප්‍රඥාව යොදවන්න එතකොට මේ කියන්නේ කතන්දර දෙක. මේ ඉරන්දාරිය මහා විසරද බුද්ධයයි. නැත්තම් බුදුහාමුදුරේ කොයිතරම් හරියල්ලන්න කතා කරන්න ජීවිතපත් වෙන්නේ නැහැ සුළු කෙනෙක්. ඉක්වෙන්නේ ඈත තියා වැඳලා යනවා මිස. උසෑහෙන පුරාම කාර්කමක් තිබිච්ච තරුණයෙක් නිසා. ඒ ඇත්තම මේ ඉදිරිපත් කරලා මේක සම්පූර්ණ සුද්ධ කරනවා. මොකද? එයාගේ පිටිපස්සෙන් 500ක් දැනයි. එයාගේ පිරිස. තව තනිත් යාළුවන්ගේ 500 500 400 ඔය විදිහේ විශාලසේ මහා බරගමනක් තියෙනවා. මේ ඔක්කොන්දම යහපත පිණිසයි මේ ප්‍රධානින් මේ බුදුහාමුදුරන්ගේ මේ ධර්ම විග්‍රහය පිළිතරව කරන්න හදන්නේ. තරදී යනවා ප්‍රඥාව. ඔය කියන සියයක්. කියන මේක යදොමින් මම අහනවා මේ ඔබ වහන්සේගෙන් නාම රූප මේ දෙක මේ නැති කරන්නේ නාම රූප දෙක නැති කරන්නේ කොහොමද? ඒ නාම රූප නැති වෙන කොයි වෙලාවද? දැන් මේ ප්‍රශ්නයක් මේ නාම රූප කියන්නේ මොකක්ද? හොඳට අපි වෙන මුල් දේශනාව මුල් තැනට දැන් අර අපි කිව්වා සත්‍යයේ ජීවිත ඇතුලේ අර নানা ආකාරවල පරිවර්තන ඇති වෙන එක ඒකට ලෝක කියලා කිව්වා ඒවා ජීවිතේ කිව්වා මේ තිරසම් ප්‍රේත මේ මේ නේරේක ආදී ඔය ස්වરૂප තුන්ක මේ සිතකේ සිතේ කියන්නේ ජීවිතේ පවත්තන වේගයක් ඒ වේගයේ නිෂ්පාදනය වෙන්නේ මොකෙන්ද කිව්වොත් ඒ මූල ධාතුව තමයි පරමාණු. ඒකට බුදුආගමේ රූප කලාප. ඒ රූප කලාප වල තියෙන ශක්තියක් එනවා. ඒක තමයි කාමයේ කිව්වේ. ඒ ඒකට තමයි අපි කාණ්ඩව කිව්වේ. අන්න දැන් මේ කාණ්ඩව මොකේද සංවිධානය වෙන්නේ කාන්දම සංවිධාන වෙන්නේ විද්‍යුත්වලයි විද්‍යුත් සංසරස් වෙන්නේ ආවේ. එතකොට දැන් මේ රත්නේ දැන් নানা ආකාරවල පීඩා ඍතු සක්කුල් ලබා දෙන මට්ටම තමයි අර අපාය නිරේ කියලා. ඒ වගේ වේදනා දෙන එක තමයි ත්‍රිසංදී. ඒ කිව්වේ ඒ වේදනාදන මට්ටම් වල ස්වરૂපේ දේරුම් ගන්න අර සංකේත වශයෙන් අරවා කිව්වා. මෙන්න මෙච්චරක් දෙනවා. මෙන්න මෙච්චර අමාරුයි. ආදී වශයෙන්. එතකොට මේ කොයි කොයි ආකාරවලින් මේ රිද්ම ලබා ගත්තේ කොහොමද? මේ රිද්ම ආවේ අර පිච්චිලේ. අර හත් වෙලා ඉන්නේ අපෝ රබ්බේ. අදට හත් වෙලා ඉන්නේ ඒ රාත්‍රියේ පැතිරෙලා ඉන්නේ හරි අමාරුයි කියන්නේ. ඒ ගිරියන් වෙලා. ඒ ගිරියන් වෙන එකයි මේකෙන් කරන හවල්. හරි ඒක අපිට දුක උනාද? අපිට කිව්වහම ඒ වස්තුවට දුක උනා. දැන් බලන්න. හේතලයක් කලින් උතුරු තරම රත් වෙච්ච ඇටි ලිපවුද හේතලේ නැකන්න බලන්න. ඒ හේතලේ හෙලෙනවා. ඒ කේතල ඉන්න වෙන්නේ අර වතුර අඳවගෙන ඉන්නේ වස්තුවට අර රත් පිළ ඔරොත් දෙන්නේ නෑ දඟලන. අපි දඟලන්නේ. අපි මේ වාරේ ඒ සීල සත්‍යය සඳවගෙන ඉන්න මේ කොපුව ශරීර කොපුවට ඒව ඔරොත් දෙන්නේ නෑ ඒ නිසා ඒක දඟල වෙනවා. අන්න එතකොට ඒකෙන් ඔප්පියනවා අර රත් වීම මත සිදුවෙන සිද්ධියකුයි අර කේතලේ කෑ ගහනවා අපි කෑ ගහනවා. කේතලේ දඟලනවා ඒක කකුල් නෑ අත් නෑ කුණුවම් හරිය දඟලනවා අපේ කකුල් අත් තියෙන හින්දා ඒ ප්‍රමාණයට දඟලනවා. එතකොට දැන් මේකේ මූල ශක්තිය මොකක්ද? මූල ශක්තිය මොකක්ද? රත්තිය. රත්තිය නිෂ්පාදනය උනේ කොහෙන්ද? අර කාමේ. කාමදේ. අන්න එතකොට දැන් ඔය රූප කලාපය කියලා කියන්නේ මොනවද? පරමාණු වල තියෙන ශක්තිය තමයි ඔය රූප කලාප වල විග්‍රහ කලේ පරමාණු විග්‍රහ කලේ වර්ග දෙකක් නෙවෙයි නම් දෙකක් පමණයි. ඒකද ඒ ඒ ශක්තිය ඒ ආම ඒ දැඳෙන ශක්තිය ඒ දැඳෙන ශක්තිය වැඩි වෙච්ච වැඩි වෙච්ච ධර්ම තමයි හරස්යෙන් වැඩි ඒ මොකද ඒ වස්තුවත් එක්ක හිතෙන් ඇතිල් වෙනවා හිත වස්තුවට ඇතිල් වෙනවා නෙවෙයි ඒ හිත රසන ප්‍රමාණ කර්මත මනෝ ධාතුවයි ක්‍රියාකාරීත්වය සංවිධානය අන්නේ නිසා රාපීමනේ වැඩි තුටි ඒ කොයි බැඳීමයි ඒ බැඳීම යම් වෙලාවක යම් කිසි දර්ශනයක් දක්වා શબ્දයක් හෝ අහලා. ඒ වෙලාවේ ගැන කල්පනා කරමින් හොඳයි මට අත්තම් හොඳයි කොහොම හරි ලබා ගන්න ඕන ආදී වශයෙන් හිතාපු හිතවිලි ආශ්‍රයෙන් දෙච්ච සතහන්. ලැබිච්ච සතහන් එක තමයි. නමුත් වාරයක් ඒක හිතෙනකොට අර ඇතිල්ලෙන්නේ මේ සතහන එක්ක මිස තමයි ළඟදී මේ සතහන වැඩ කරලා රැස් වෙනවා මිස අර වස්තුව මෙතන නැහැ. කතාකරාදී ගිහිල්ලා දුක් විඳින්න ඕම. ඒකද දැන් මේ කොහොමද මේ සතහන මේ අවස්ථාවේ ඒකත් එක්ක මේ දැඳීම ඇතුළේ මොකද? ඒ දැඳීම ඇතුළේ ඒ සතහන්, ඒ හැඩ, ඒ වර්ණ, ඒ ස්වરૂප එක්ක ඇදී ගන්නා ශක්තිය Taman ගාව තිබෙච්ච නිසා. ඒක නොතිබුණා. හා ඒ කවුද? මේකේ ඔය යාර එච්චරයි. හැබැයි හොඳයි විදර්ශනා කියලා තෝරන්න කවුරුත් නෑ මොකුත් නෑ. මට හොඳයි කිසිවක් හිතන්න. ඔව් මෙතන. මේ මාර්ගයෙන් හැදිච්ච හරි. ඒ තමයි අතීත කර්ම කියන්නේ. මේ මාර්ගයෙන් හැදිච්ච. ඒ උපකාරයෙන් හැදිච්ච. වෙනත් අවස්ථාව. එවැනි පාදකේ වැලි හැද ආදී දේවල් ආශ්‍රිත කරගෙන හැදිච්ච යම් ආම්දන් ස්වરૂපයක් තියෙනවා. ඒක අවිද්‍යාවට මේක වැඩ ගන්නවා. අන්න දැන් මේ බහිනකොට ඉන්න අපි අර කියු නාම රූප කියන තැනට විභාගය. මේ නාම රූප කියේ මොකක්ද? මේ නාම රූප කියේ නැමෙනවා කියන එකයි නාම කියන්නේ. දැන් මෙහෙම තේරුම් ගන්න. දැන් රූප කියන්නේ රූපනේ. වෙන වෙන විග්‍රහය. වරකට හරියන්නේ නැහැ පච්චරය දෙකට. ඔය අටුවා බලන්න ගියොත් කොතන නවතිද දන්නේ ඈල්ල. නමුත් නාම කියන්නේ දැනීමයි රූප කියන්නේ රූපය. රූපණේ කියන්නේ එච්චර. එතකොට දැන් මෙතන මේ ඉරන්දාරිය අහන්නේ මොකද්ද? යම් කිසි සත්‍යය ඒ නිමිත්තත් එක්ක නැමීමයි රූපණේ. අන්නේ දැන් මම අපි කිව්වේ නැලීමයි රුක්කණයයි වෙන හැටි මොකද්ද නැවෙන්නේ? අර ඇතුලේ තියෙන තමන්ගේ ජීවිතය ඇතුලේ සියලු කෘත්‍යයන් වලට උපකාර කරන මේ කර්මාලය කියලා තියෙන කාම සත්‍ය කාම්දම හැදිලා තියෙන්නේ ඒකත් එක්ක සම්බන්ධ වෙන ආකාරයෙන් නම් ඒ කියන්නේ කාමයේ වැදෙන ආකාරයෙන්ද ඒ කාමයේ තියෙන ඒ කාමය ඒ ශරීරයේ තියෙන ඒ කාන්දේ ශරීරයේ තියෙනවා නම් අර ඡායාව වැටෙන එකම ඒ ඡායාව වැටෙන එකම වෙන්නේ මොකද්ද ඒ ඡායාව විසින් මේ කාන්දම ඡායාව මොකක්ද ඒ නිමිත්ත විසින් මේ කාන්දම සොලවන සෙලවේ. මම වැටෙනොත් එක්කම සෙලවේ. සෙලවේ නෑ කිව්වහම පිස්සෙක් තරවල් නෝන උඩ පනින්නේ නෑ. යන්තම් කොම්පලයක්. ඒකට කියනවා විඥානය. ඒ විඥානය වෙච්ච හැටි ඒ කම්පණේ උඩිය මොකද්ද? අර කාන්දම හෙත් නිසි ක්‍රියා ක්‍රියාවන් නම්කල් එකක් ඊට ගැළපෙන දේ ඉදිරියේ ආය හැටි ඒ ක්‍රියාව ඒකෙන් වෙනවාමයි නවතන. ඒක ආන්දමේ. එතකොට ඒ සම්බන්ධතාව ගැටලුවක් එක්කම මොකද්ද වෙන්නේ? නැමෙනවා කියන්නේ. නැමෙනවා. අර නිමිත්තට ඒකත් එක්ක සම්බන්ධ වීමයි. ඒකත් එක්ක සම්බන්ධ වීමට සුදුසුකම් නැති අන්තරම ආ ඒ කාම ශක්ති හාන්දම ඒ ශරීරයේ තියෙනවා නම් ඒ ශරීරයේ තියෙනවා නම් ඒ කා නිමිත්තත් එක්ක අර ඔක්කොම ඒ පැත්තට නැඹුරු වෙනවා ඒ නැඹුරු වීම තමයි මොකද නැඹුරු වෙන්නේ අර ශක්තිය නෙමුණු. ඉච්ඡය නෙමෙයි. ඒ ශක්තිය එකත් එක්ක ආ යොමු. ඒක තමයි සංහාව කියන්නේ. ඒ යොමු එක්ක වෙන්නේ මොකද්ද? රුක්කම. මොනවාද? ඒ යොමු එච්ච ඒ සියලු ප්‍රමාණු කුපරණ බලන්න. එක පාට කුපරන්නේ. කුපර පිපර කුපර කුපර අර ඊළඟේ ශක්තිය දෙට ගන්න. ඔව් ඔව් ඒ අඩු අඩු නාමද ඒක අපේ තෙන් දෙරු ඈ දෙවියන් කියන ඉතින් දෙනවා නම් උපන් ඊරති ආමෝෂණ ඇහිලුන වෙලා යනවා. දැන් මේ විස්තරය ඇත්තට අවශ්‍යද? නාම රූපයන් නැතිවෙති කියන එකේ තේරුම ගන්නවා. නාම රූපයන් කියන්නේ ඒ නැමිල්ල. ඒ නැමිල්ල නැමිල්ලට අයිති ගෝත්‍රයේ කිව්ව මොකද්ද? ඒක නේරයික. ඒක ත්‍රිසං මේක පෙරේත, මේක මනුෂ්‍ය, මේක දේව ආදී වශයෙන් ගෝත්‍රයක් තිබෙයි. ඊ නැමිල්ලයි දී ගෝත්‍රේට. ඒක වෙනස් කරන්න බෑ. ඒක හේව. හැමදාම රූපන් දිලේ. නමුත් රූපනේ ඊ අවස්ථාවේදී ඒක නැති වෙලා. දිනුදලා යනවා දැන් අර කවදාකවත් කල්ලුම් කරන්න බෑ. අංශක සිහියක ස්පර්ශයක් ආවා ඈ අංශක තේරුම්සක අංශක හැට කම්පණය කරන්න බෑ ඒක කියන්නේ නෝවෙන්නේ අර චිත්ත මනසේ විවේ ඉස්මිලි වේගස් මට්ටමකින් ඉස්මිලි පහල කරන්න ඕනේ අර ඇටේ ගෝත්‍රයට මොකද වෙන්නේ ඇටේ ගෝත්‍රයට වෙන්නේ කියලා වයසක් තියෙනවා චිත්තක්ෂණ 10 ඒ චිත්තක්ෂණ 10ට කපේ ලෝකෙම කුපුරලා අභාවිත. ඊට මෙයා සිහිනෙම පවත්තන්ඩ කල්පනාකාරී වුණොත් ඊට පස්සේ හැටේව අනුවේව සිහිව ඔක්කොම එලාගේ ආයුෂයේ ගිහිලා ගිහිල්ලා මුසිරුණම තිහ සංදාන. ඒක තමයි සමාධි කියපත් වෙන උපක්‍රමය. ඒක තමයි නාම වත්තන් අදිරේ කියන ඒ දිරත් නාම වත්තන් අදිරේ කියන්නේ නාම වත්තේ දිරණ ස්වභාවයක් යතුන ස්වභාවයක් කියනවා. ගොත්තන් නොදිරන නිසා දිරන්නේ නැති. ඉතින් ඒවා දිරා ඒව දිරුවට නැමුනොත් ඒ නැවීම ඇති ගෝත්‍රය ඇති. ඒ එක්කෙනෙකුට නැතුණා. තව කොච්චර ඉන්නවද නෝස්? ඒ පොරොත්තුනේට නැමෙනවා. මේ එක්කෙනෙක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ලෝක ධාතේ සත්‍යද? ඉතින් සත්‍යද නැති උනා. අර කතාව ජීවිතේට මොකද කරන්නේ? මෙයාගේ නැතිලති. අර අර ඉන් යාගෙන කිව්වා. ඒ ඒ නැමිල්ල අයිති ගෝල් කරගෙන කවදාක කරනවා. දෙමු. දුක්ඛ දුක්ඛ වෙනස් නැන්නේ මේක එක වෙනස් වෙනවා. මේ අවස්ථාවේ ධර්ම ශක්තිය වෙනස් වෙනවා. නමුත් මේ නීතිය කවදාත් අල්ලෝ වෙනස් කරන්න බෑ. හ්ම් ඒකයි. ඊළඟට දැන් මේ නාම රූප කියන එක දැන් වුණාම අපේ කාන්දමේ ක්‍රියාකාරීත්වයේ කුයි මේ නාමය රූපණය කියන මේ දෙක සිද්ධ වෙන්නේ නැමෙන්නේ ඒ කාන්දන් ශක්තිය ඊට ශරීරන ඊට සම්බන්ධක විය හැකි නියමයක එකයි සම්බන්ධ වෙන්නේ. ආ එතකොට අපලමු. දැන් යම් කිසි කෙනෙක් යමක් දිහා බලන දුක් විඳින්න නෙමෙයි. අමාරු කරදරකටපත් වෙන්න නෙමෙයි කෙනෙක් ගන්න නෙමෙයි. තොස්මිය බලනකොටම අර සමාන දුකක් උපදිනවා අරගාවක් උපදිනවා නැත්තම් වෙනත් ඍජුම් සිතක් මොකක් හෝ පාලනය. ඒ මොකද තමන් බලාපොරොත්තු එකක් බලාපොරොත්තු ඉටු කර ගැනීමට තරම් සුදුසු අයිතිවාසිකම තමන් ළඟ නැතිකම එකක්. එයාට ඕනකම තියෙන අවශ්‍යතාවය තියෙන දුක් නොවිලි ඉඳයි. සෝතයා දුකට හෙළන ශක්තිය තමයි ළඟ තියෙනවා. ඇතුලේ මොකක් ශක්තිය? අංශක 100ට නගන නිමිත්ත අම්මු නැහැටි අංශක 100ට නගින කාම වචන දෙනවා. එයා කිව්වා මේකවා චන්තුන කකමැති උනා. ඒක ත්‍රිස් කරන්න කරලා. නැගහැටි. ඒ නැගහැටි ඒ වින්දනයක් ලැබෙනවා ඇති. එයා දුකටපත් වෙනවා ඇති. එයා වින්දනේ ඒ කාලේ ගත කරන්න ඕනේ. අනේ ඇයි මම මේ දුක් විඳින්නේ කියලා හිතෙනවා. ඇයි මට මේකෙන් දෙරෙන්න බැරි කියලා හිතෙනවා. නෑ. මම මේවා පිළිගන්න ඕනේ. හේතුව මොකද? මගේ නොදැනුවත් කමින් හැදිච්ච දේවල් ඔය. ඔවා මම දන්නේ නැතුව මේ පිළිගෙන විදිහට වැඩ කළා කියනවා. අදත් මම දන්නේ නෑ. මේ දැනි දැන දැනගන්නකෝ කොරල් දැන්නේ. ඒක නිසා නෝ දන්න කම් සාධිතින් දැන් විසින්න බුදු පියාණන් වහන්සේ කෙනෙක් ඒවලේ මොකක් දැන් දැනගත්ත රාවල් කොයිදේද ඒවෙන් දෙරෙන්න පුළුවන් ඒක නෙවෙයි මේක අපේ බෞද්ධ වීමේ කියන භාග්‍යවන්තකම ඕකයි මේ කිසියාගම ගොරන්නේ ලෝක පහළුනේ නැහැ පහළ වෙන්නේ නැහැ පහළුණු බුද්ධාගම විතරයි ඒලා විතරයි භාග්‍යවන්ත හැබැයි නියම විදිහට ක්‍රමයේ විචාරලා තමයි දැනෙන්න ඕනේ එතකොට සියලු දුක් වලින් සමාව දේරගන්න මේ සමාධි ගැනීම උපකාර වෙනවා. එතකොට දැන් එක්තරා ප්‍රමාණයකින් දැන් මේ අපේ ජීවිතයේ දුකටපත් වෙන්නේ මේ අධිචාරව වගේ අපට දැන් වටහා ගන්න නම් ඉඳි වැටුණා සංඥාවල් දරනවා. ඊළඟට දැන් කියනවා දැන් ආනෝ බුදුහාමුදුරන්ගේ විග්‍රහය මිශ්‍ර කරගත්ත බුදුහාමුදුරන්ගේ විග්‍රහය ආශ්‍රිතව දැන් අහනවා යාගේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද මේ නාම රූප විඥාන කියන එක නැති වෙනවට තියෙනවා දැන් නැති කරනවානේ මොකද බෞද්ධ කරන්නේ ඒකනේ නාම රූප විඥාන කියන එක නෝට් කරනවා අපි. අර දැන් මේ මාත්‍යා උපස්ථිත මන් දුන්න පිළිතුරේ තියෙන මොකද්ද? ඒ නාම රූප විඥාන නෝට් වෙනවා. නෝට් වෙන්නේ ඒවා කපා හරිනවා. ඒවා සිද්ධ වෙන තැන නොවන තැනට වැඩ හදනවා. දොඩ මෙආනවා ඒ නාම රූප ඒ දැනෙන ගැටේ රූපණේ විමයි නිරෝධයේ මේ දැකීම අවසන් වීම කොයි විදියටද සිද්ධ වෙන ක්‍රමය කොයි විදියට සිද්ධ වෙන්නේ ඉස්සර නාමය නැති වෙනවද නැත්නම් රූපය නැති වෙනවද විඥානය නැති වෙනවද ඒ නැත්නම් ඉස්සර විඥානය නැති වෙනවද වපව කොහොමද ඒක පිළිවෙන්නේ අර මනෝවිද්‍යාව ඒ හිතාගන්න ගැටෙන්න ගන්නවා වගේ શબ્දයක් ඔය ආදිත්‍ය ඉදිරිපත් කරනවා එතකොට ගාම්භීර දෙවිතුරු දෙනවා මේ නෙමෙයි කාතාවෙන් යමෙතම් පඤ්ඤම කුච්චි අධිසංගම් භූමිතේ දෙගණු ප්‍රශ්න අහලා තියෙනවා හොඳ වැඩක් කියලා මම මේ පිළිතුරක් දෙනවා දැන් මොකද්ද යත් යත් නාමං රූපංච අතේ සම්පරුජ්ජති ඒ කියන්නේ යම් ස්තනක පිටනේ ඒ නැමෙන ශක්තියයි විඳන ශක්තිය රූපණේ වෙන ශක්තිය මේ රූපණේ කියන්නේ මොකක්ද ඒක වෙනස් වීම ඒ වෙනස් වීම අ අරගෙන ඉස්සෙල්ලා මේක පස්සේ කියා නැහැ. ඒ දෙකම නැති වෙන්නේ එකපාර. එක වෙලාවෙම නැති. එක වෙලාවෙම නැති වෙන එක මොකක්ද? දෙක පිළිතුර විඥානස්ස නිරෝධේන ප්‍රත්‍ය සම්පරුද්ධති ඒ කිව්වේ විඥානයේ කියන එක සිද්ධ වෙන්නේ විඥාන කියන සත්‍යය තියෙන්නේ අර කාන්දමෙමයි. හැබැයි මේ ගැන ප්‍රශ්න තියෙනවනම් අහන්න ඕනේ මොකද මේ මේක පටලෙන්නේ නැතුව තේරුම් ගත්තොත් තේරුම් ගත වෙලා ඉඳලා ප්‍රයෝජනයි. නේද? ඊට දැනීමේකට අවනත වෙනවා. මොකද ඇත්තක්. එතකොට විඥාන කියන එක ක්‍රියාව සිද්ධ වෙන්නේ කාන්දමෙන්. නැන්ද කියනක සිද්ධ වෙන්නේ කාණ්ඩ බෑ. උප්පලේ වලගේ කියන සිද්ධ වෙන්නේ කාණ්ඩ බෑ. එතකොට මේ තුනම විරුද්ධ වෙනවා ඒ යම් වෙලාවකද විඥානය නිරුද්ධ වෙන්නේ විඥාන නිරුද්ධ වීම සමගම නාම රූප නිරුද්ධ වෙනවා. විඥානයේ විඥානාම රූප විඥාන අතර ප්‍රතිසන්දියේ කියන අවස්ථාවේදී මේ අවස්ථාව දිනුනකට අමාරුයි. ඒක ප්‍රතිසන්දිය කියන්නේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා බැරිලා හිටින්නද ඒකද? දැන් දැන් නැත්නම් හදනවා. තාම නෑ වැරුණේ. විඥාන පත්‍යා නාම රූප. විඥානේ කලු දුරු මේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සරාය. කියලා කියන්නේ මොකද? මොකක්ද මේ? කොහොමද මේ මාත්‍යා පිටමට උපත් කරලා හිටු නැත්තර අධ්‍යයනයට උපදින්න දැනක් නැතු. අසහපොත් කියන්නේ. මෙතන අංශකහ 600ක අංශකයක් දැක්ක ගැතියි. කොතනද අංශක 600ක පරමාණු කොයි ප්‍රදේශයක කොතනදී එතන මේ අංශක 600 නගරකට වට කම්පන වෙනවා. අන්නේ කියන විඤ්ඤාණය. නාම රූපදී නාම රූප ජීවේ එතන අර පොඩි කම්පනයක් දෙනවා සමගම අර ඒ කියන තීන කාණ්ඩ ශක්තිය මේකට අනුකූලව ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒකයි දැනීම රූපණය. සබ්දය එතන මේට අනුකූල වූ ක්‍රියාකාරීත්වයක් ක්‍රියාකරමින් සබ්දේ රුජේ නිෂ්පාදනය කරගෙන යනවා. මේ වෙන්නේ. ඔන්න මේ උපත්ති මේ කියන්නේ වෙන පාර. හොඳයි අපි කට ඈ එක විට නිරුද්ධ වෙනවයි කියන්නේ මෙතනින් ගිහින් එතන අල්ලනවා කියන එක නෙවෙයි නිරුද්ධ වෙනවා කියන්නේ එතන වැඩ කරගෙන නවතිනවා නාම රූප ක්‍රියාවක අපල විඥාන නාම රූප විඥාන වෙන්නේ නාම රූප ක්‍රියාවක් අපල විඥාන වුණාට පස්සේ තමයි නාම රූප ක්‍රියාවක් නාම රූප කියන්නේ විඥානේ තරහ කොටස කම්පණය වුණා ඊට අනුව හැරුණා ක්‍රියාවට පත් වෙනවා. දැන් විඥාන වෙනවා ඉස්සෙල්ලා. දැන් අපි දැන් අපි කෙනෙක් සුද්ධ වෙන ගන්න අවස්ථාවේදී ඇතුළේ හිත ඇතුළේ ශරීරයේ මුළු අනු ක්‍රියාත්මක වෙලා විඥානය පහළමවද. විඥානයේ මෙතන නෙමෙයි පහළ වෙන්නේ. අවසර කරලා දැන් විඥානයේ ඇති උනේ නාම රූප ක්‍රියාකාරීත්වය නිසා. එතකොට දැන් මෙතන නාම මෙතන ශරීරයක් ඉන්නේ අණුවක් නැති නිසා ඒ හිත නැමෙන්න වෙන තැනකට යනවා. වෙන තැනකට යන්නේ නැහැ මොකද? අපිට දැන් වෙන තැනක් තෝරන. වෙන තැනක සෙල වෙනවා මිසක් නෑ සොලවන්නේ. එතකොට ඒ සෙලගිල්ල ක්‍රියාකර දුන්නාසර විඥාන හේතුව. විඥාන හේතුව නිසා විඥාන වීමයි ඒකට කියන්නේ. ඒක. ඒතකොට විඥාන ඒතකොට නාම රූපයට නාම රූප ඇතිදලා තමයි අද විඥානෙ විඥානකම කරගන්නේ. නාම රූප සාමාන්‍යයෙන් වැඩ කරන්නේ නාම ශරීරය. මෙන්න මනෝ ශරීරයේ තියෙන විඥාන නැත්නම් විඥාන අවිඥාන නාම රූප නැති නිසා විඥානම ශරීරයේදී විඥානය වෙනතක් කෙරෙන්නේ. නෑ නාම රූප නැති නිසා නෙවෙයි නාම රූප පොතන ශාස්ත්‍යෙ නැති නිසා. නාම රූප නැති නිසා නෙවෙයි නාම රූප උපදවන ශක්තිය නැති නිසා වෙන තැනක පිළිච්ච නිසා ඒ සත්‍ය විඥාන වෙලා ඊට පස්සේ නාම රූප ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒකයි ඉන්නේ. පටලවන්න වීර්ය කරන්න අම්මව හරියන්නේ නැහැ ගන්නේ. ගන්න අර්ථයෙන් නෝල් ලැබෙලා දෙනවා. ඔව්. හොඳයි. අර කිව්ව විඥාන ශක්තිය මේ නිරුද්ධ වෙනවා කියන්නේ මොකද්ද? මේ නිරුද්ධ වෙනවා කියන්නේ ඒ තිබුණ ශක්ති ස්වરૂපේ එතන අපි කියමු දශම 10ක 10 සම්බන්ධයක් තිබුණාද? 10 මේ උපක්‍රම ශක්තියෙන් එක දශමයක් අයින් කළා. ඒ දශමයක් අයින් වෙච්චාම එතන දායක දායක ශක්තිය එක්ක සම්බන්ධ වෙන විඥාන ශක්තිය එතන නිරුද්ධයි. ඒ නිරුද්ධ වෙනවත් එක්කම අර නැමෙන ශක්තියත් නිරුද්ධයි. විඥාන වුණොත් තමයි නිරුද්ධ. මේ නැමෙන්නේ ඒ විඥානය දීව සත්‍ය නැත්තම් එතන කොයිද නාම රූප නෙමෙන්න රූප වලින් මොකුත් නැහැ. අර විඥාන වෙන සත්‍යයි නැමෙන්නේ. විඥානයේ ශක්තිය නැතුණාම නාම රූප වලට මේ ඒ ශක්තිය නැහැ ඉතින් නාම රූප ගැන කතාවක් නැහැ. ඒකයි මෙතන නිරුද්ධය කියන්නේ. මේ නාම රූප නිරුද්ධය කරන්න තමයි මේ අය මේ දැස්වලා ඉන්න පළගන්නේ. අට ගැල බලාවි ඉන්නේ කොහොම කරන්නේ? මොකද්ද මේ නාම රූප නිරුද්ධය? අපේ උගන්වන්නේ මෙරිච්චාම උපදින තරගලෙට. අපට මැරෙන්න ඕනෙත් නෑ උපදින්න ඕනේ. අපට මේ ජීවත් වෙන ජීවිතේ සතුට කරගන්න සම සම්පූර්ණ පාඩු ගන්න. දැරවිලා දෙවිචාන් ඔයකට ඕන උපදුනාය ඕනේ නව ඒ. අපිට දැන් මේ ප්‍රශ්න වෙලා තියෙන මොකද්ද? මේ ජීවත් වෙන කාලේ নানা ප්‍රශ්නේ කියලා අපි කතා කරනවා වෙලා තියෙන මොකද්ද? අර සිතේ උපදින අර සෝතේ ඒක විවිධාකාරව දුක් දෙලේවල් උපදිලා නාස්ත ගන්න බැරුව දඟලන දේ ඒ අපි දින දුක. දැන් මේ නාම රූප නිරුද්ධ උගන්වන්නේ මොකද? ඊ දුක් කියන ශක්තිය තමගේ සිතේ ජීවිතයේ පවතින කාමයේ බලවත්කම නිසා වෙනවා. ඊ කාමයේ අදින්න අඩු කරන්නේ. දැන් මම කියවා දශමයේ කරුණා දසමයක දිවිච්ච විඥාන සත්‍යයන් විච්ඡේදන ඒ ඒ වෙනුවෙන් දැවිච්ච රූප දෙකක් ඉවරයි. ඒකට එක්ක. ශක්තිය වෙනස් වෙනවා. ශක්තිය වෙනස් එතකොට විඥාන ශක්තිය අයින් කරන්න අරින්ද අයින් කරන්න. ඒ ප්‍රමාණයට අනුව වැඩ කරපු නවීන රූපණයේ යොවි. එතකොට කාටත් නිදහස අයිතිවාසිකම් පුළුවන්කාරකම් තියෙනවා. පුළු පුළුවන් හැටියට ජීවිතේ දුකින් නිදහස් කරන මේ කර්මය ආන්නේ ඒකයි. ඒක බි ඒක විද්‍යාත්මකව කරන්න පුළුවන් මොන විදිහට? එතකොට මේ විද්‍යාත්මකව කරන්න පුළුවන් ක්‍රමය බුදුහාමුදුරුවෝ කියනවා මොකෙන්ද? අර කිව්ව සතිය සිහිය සිහිය එතකොට අර කියන නාම මේ විඥාන සත්‍යය නාම රූප සත්‍යය නිරුද්ධ කරන්න පුළුවන්. ඔය කියන්නේ මොකද්ද? කාණ්ඩ සත්‍යයක තියෙන එක ග්‍රේඩ් එක ප්‍රමාණය. ඉනි ගිනි අනුකොල. පනහද කාණ්ඩ මාක්ති බොන. ඒ පනහ කාණ්ඩනේ දැන් 10ක් අස් කරා. එතකොට 50 දීති 50 සම්බන්ධතාවය වලට මේක විඥාන වෙනවා රූපණේ. දැන් මෙතන තියෙන 40යි 50ක් හම්බෙච්චාම මේක විඥාන වෙන්නේ නැහැ උපදේ. ඒක මේ පංගාල් දෙකම ගන්න ඕනේ නවීනයේදී අද අපේක්ෂාවන් වල සමාන වෙනවා. ඒක තමයි කරන්නේ. එතකොට ඒ ඒ අවස්ථාවවලදී එතකොට කියන්නේ දැන් මොන්නේ නිහිත වෙනවා. ඒ විදිහා මහා නපුරු මිනිස්සෙක් අර 50 ඡාන්දෝ සීන වෙලාවට ඒ මිනිහා නපුරු මිනිස්සෙක් දුෂ්ටෙක් කියලා හැඟීමක් ඇවිල්ලා හැඳිනීමක් ඇවිල්ලා ඊට අනුකූලව තමාගේ සිතිවිලි වැඩ කරන එක තමයි අර නැමීම රූප මේ රූපනේ නැමීම රූපනේ හතරියේ කාන්දම ඒකේ 10ක් අඩු වෙලා. ඒ බුද්ධ ආධාරය අවිද්‍යාවයි. අවිද්‍යාවයි එදාට හැඟීමක් එන්නේ නැහැ නපුරු මිනිස්සු. අසරණ මිනිස්සු. ඒ වින් අර අර සම්පතිය මෙතන නැහැ. අසරණ මිනිස්සු පිටගෙන ඉන්නවා. රැවුල වෙන්න තියෙනවා, දඩොත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මොකද කරන්නේ? ඉන්නේ මොකද කරන්නේ? දඩොත්. කොහොමද මේ හම්බුලා තියෙන්නේ? නැත්තම් කලින් කිව්වේ මම නපුරු යකෙක්. දැන් කියනවා අසරණ මිනිස්සු. විඥානුනේ ඒ විදිහට. ඈ? ඒකවල සමානව කියන එකයි මේ ලෝක ලෝකෙත් එක්ක කතා කරන්නේ. සමානව කියන සත්‍ය තමයි ලෝකෙ විග්‍රහ කරන්නේ. නරක දිනුනොත් නරක විදිහ විග්‍රහ කරයි හොඳ දිනුනොත් හොඳ විදිහ. හැබැයි යම් කිසි මිනිහෙක් යම් කිසි වස්තුවක් යම් කිසි දෙයක් අර දෝෂාරෝපණය කරන හැඟීමක් සමන්තාපයන්ති එයා විඝාටි කියන්නේ නුඹ උච්චර නරක දෙයක්. ලෝකේ නරක නෑ උඹේ නරක උඹ මට කියනවා අර මිනිහා බෙන්න බෙන්න. ඇත්තට රටේ හදක් යා මූණෙත් ඔර සම්බුදුලියා වගේ. කී කිය මේ කියන්නේ කවුද? උඹේ හැටිවේ කියන්නේ. උඹයි ඔර සම්බුදුලියා. උඹේ කටේ හැටි උඹ කියන්නේ. අනිත් කටේ මිනිහට තියෙන්නේ ඉන්නට වැඩගත් ප්‍රයෝජන ලබා දෙන කට. උඹට මොකද මේ කටේ කියන්නේ? උඹේ හැටි කියනවා. අන්නෝකයිම ඒක නිසා කිසි කතාවක් මට ලෝකෙ ගැන නෑ. බොහෝ කියෝපන් මම උඹ හැටි අඳුනගෙන මම උඹව හදන්නම් මේ ලෝකෙම හොඳයි කියන්නේ. ආන්න ලෝකෙම හොඳයි කියපු දවසක් තියෙනවා කවුද? ඒ සම්පත්පත් විද්‍යාව. ලෝකෙ ගැන කිසිම වදෝසක් කියන්නේ ලෝකෙ ගැන කිසිම නරකක් හොඳක් කියෙන්නේ නෑ. ඒක පෙරලියක් ඔය ආශ්‍රය අපි පිටියා දැන් අපේ පෙරලෙන්නේ නෑ. අර අපේ පෙරලියක්. ඒක මොකද්ද කරන්නේ? අර අපේ ළඟ තියෙච්ච ශක්තිය දඟලන්න පටන් ගත්තා. ඒ පෙරලිය අපිට උනේ දඟලන ශක්තිය ඔක්කොම නැති කළා. මොකෙන්? සීයෙන් පත්. ඒක සීයයි ප්‍රඥා. ඒකට යෙදීමේදී ඒවා නවතින හැටි ලබන සැරේ කියන්නේ. ඉතින් වෙලාව සම්පූර්ණයි. දැන් ඉතින් ඒක ගැන අහපු අහපු හරි ඕන එකක් ප්‍රශ්න අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ආන්දම් කියන්නේ කතා කරනවා මේ විරම කරේ නම්බර ගන්න. දැන් ආන්දම් කියන කතා ඕකලා රැඳීමයි සමාකරයි. දැන් හපීමේදී ඔය ගහන්න අහන්න මොකද යන්නේ? ඕකලා වල දැන් ආන්දම් කියන්නේ වතුන දෙයක් ගන්න. ඒක නම් කියන්නේ නැණිවත් නිසා ඒ ඒ රූපකලාප දිනාම ඒ කාණ්ඩම් සත්‍ය නිසා තවපත් කියලා යන්නේ. මේ රූපකලාපවලින් ප්‍රාණ නිවත් වුණාම ඒ මේ රූපකලාප පරිවෙන් අන්තර්ගාමී හැම වෙලෙම චිත්තස්ව 18යි රූපකලාපයක් තියෙනවා කො නැති වෙනවා තවත් තවත් අලුත් ඒවා පුදිනවා නමුත් කාන්දම් නැති විද්‍යුත් පවණක් තීන කාන්දම් ශරීරයක හදන්න හැදුනහම ආයිෂාගේ කාලය වෙනකන් ඊ වර්ගය මේ පරමාණු හැදෙනවා දින හැදෙනවා දින ඒ પરම්පරාව අවසාන ඒ මොහොත වෙනකන් ඒ හැටි කියනවා ඒ ජීවිතේට අර පෙරලියක් විවිධ ආකාරවල පෙරලියක් නේද සෝපකේ වනාගෙන යෑම අපර කීමේ වීමක් අපර ගන්න ඕන කියලා. මේ කලාගෙන අපර ගන්න ඕන කියන අදහස. ඔව්. කාටත් ඕන වෙලා තියෙන මේක නතර කරනවා දැන් ආලෝක ප්‍රශ්න සමුනවා මේ අතම්තු තරප් හෝ ගන්න. එතකොට මේ තරප් කියන වචනේ තේරෙන්නේ ඒක කාමයේ කරනවා. ඒකෙන් එහාට ගන්න. එතකොට ඕකේ සලාගෙන යනවා ඒක කාමයේ කරනවා. දැන් මෙතන ඒ ඕකේ නවත්තනවා කියන දේවල්. ඕකයි ෂෝට් එක. දෙනවා. ඕභි කියන එක ශ්‍රෝති කියන එක ශ්‍රෝති කියන සමූහයක් එක්ක වෙන එක ඕභි කියන ඔක්කොම එකතු වෙලා එකතු වෙලා පාරකට වටිනවා කියන එක දැන් අරේ මේ වතුර කාන්දේලා කාන්දේලා ඈ එක තැනකට එතනින් පාර යනකොට ඒක ඔබයයි ශ්‍රෝතේ ජනරේව හදන්න සම්ප්‍රදායිකින් ගලාගෙන ඕකේ හැදීමට දැන් වතුර බුබුලි ගා මොන හරි අද මේ පාරක් ෂෝට් ඒක වේලවන කතාවක් නේද ඈ මේ වේලවන කතාවක් ෂෝට් වේලවන ෂෝට් එකය මොකක්ද කියන්නේ තව එකක් තව එකක් ගන්න මොකක්ද බොහෝ බාරවා බායනිකවට මොකද අහු නෝ ඕනේ එරින් වේලවනවා නෙවෙයි ඒක නිරුද්ධ කරන නිරුද්ධ කරන්නේ ඒ ක්‍රියාවනවත් නැති කර. එහෙම කරන් දෙන්නේ නැහැ. කොහොමද කිව්වොත් එහෙන් කාන් දිනවා මෙහෙන් කාන් දිනවා අරෙන් කාන් දිනවා කර කාන්නු වෙන ප්‍රතිපල හිතන් දානවා මේකක් මෙතෙන් දෙන්න දෙන්නේ නැහැ. අර සරසි ඕගම් කියලා කිව්වේ මොකද්ද? ඈ ඊ ගලා යන එක හැම වෙලෙම සිද්ධ වෙන එක. ඒකට අහු නොවි ඉන්නේ කයි තරකී කියේ. උඩින් පණින එක නෙවෙයි. අහු නොවි ඉන්නේ. මේ හැබැයි හිතේට කමන්නේ නැහැ. ඔක පණින්නම නියම නැහැ. ගෑවෙන්නේ නැතුව ඉන්නේ කිව්වා. ගෑවෙන්නේ නැතුව ඉඳලා තමයි ශෝකේ නවක. ක්‍රමානුකූලව එකෙන් එකට එකෙන් එකට මොකද දැත්තෙන් දැත්තට පෙරලා ගත්තේ නැත්තම් මේක දැටි පහක් ඇතිලා එකක් ඒ දැටි පහක් යනකොට ක්‍රෝස් ගායිව ඒක දැක්කෙන් දැක්කට තේරුණොත් තමයි හරියට හරි මට කරන්න පුළුවන් කියලා ඔක්කොම වෙන්නේ. එහෙම තේරිච්ච අය තමයි වාඩි වෙලා ඉඳලා බණ හැවුවා නැතිත්තේ මාර්ග බලලා අපල නිවන් දැකලා ඉන්නේ. ඉතින් පොඩි නෑ වැඩි. ඉතින් දැන් නම් ඉතින් එහෙම කරන්නේ නැහැ. මොකද පවුල් ඉච්චා ඉන්නවා ඔක්කොම. දැන් මම නිවන් දැකලා බෑ. අන්දාරෝක අන්දාරෝක ඔය ඉතින් අර අර විදිහ එක වෙලා ගලා යනකොට ඉතින් බය නේද නම් මේක. කොහේ කකුල තිබුණා කරන්නේ. ඒ නිසා ඒ නොනවති කරන්නේ ක්‍රියාව මහා භයානක සිද්ධිය තෝරාගෙන දෙවියන් දෙවියෝ. ඔව් අසරණාසි දුසරි මොනේ ඔය හය පැත්තකින් තමයි ඔය ඔය ගලන්නේ. නෑ නෑ ඒක මේ කියන්නේ ඔය යෝගය හැදීමට උපකාර වෙන හේතු ධර්මනේ. ඒ කියන්නේ හේතු ධර්ම. කාම රෝග, භව රෝග, විච්ඡ රෝග, අවිජ්ජා රෝග කියන්නේ මේ පැත්තේ උදා වීමට උදා කරන ධර්මස්. ඒවන් තමයි අයින් වෙන්නේ මේ කියාවු මේ දික්ටි කාම භව අවිද්‍යා කියන කොන්ගෙම අයින් වෙවි තමයි මේ වැඩි කරන්නේ. වැඩින්න කිව්වා ඈ කවුද? ආ Thank you. පුළුවන් තරම් මේ වැඩි අතුරු ආපු ජීවිතයයි ඉච්ඡන විශාල කාලෙදී මේ ගන්න දෙන්නේ. මොකද ඉච්ඡන කාලෙ මේ වගේ ජීවිතේ ඒ ආකාරයට ජීව දෙවියන් අහපු ජීවිතේ ඉච්ඡන විශාල කාලෙදී එච්චර කාර්යයක් කරනකොට කාටවත් ඔක ඒක ජාම අනු කාර්යයක් ඒක. දැන් කරුණාගොඩ මාත්‍යාරක එච්චර කාර්යයක් කැවි කියන්නේ බෑ. දැන් සාහිත්‍ය කන්දකාරකට කොච්චර කාර්යයක් කැවි කරනවා කියන කෝටි සංඛ්‍යාවක් පොළේ තියෙන වැලි ගන්නට ආත්ම උපදින්න වෙයි. මොකද ලිංගෙන් ලිංග වන හදන්නේ. හදනවා නම් තව කමක් නැහැ. හදපු එකෙන් මඩ ගා ගන්න. මොනවද? ගියාත්ම හදානවා. ඉතින් ගියාත්ම අපි ගිමු පිළිදවසක් දෙනවන්න ප්‍රතිපත්ති විරුව. තවත් යෝග කියනවා. එතෙන්දි කවුරු හරි දැක්කා. අර ඉතුරු එක කාමෙන් තියනවානේ. ඒක වැඩ කරනකොට ආ දෙයි <laughs> අන්න දිවසකට ගියා. කොහොම යනකොට ඔච්චර කල් යනවා. ඒකනේ වෙලාවකින් ඒක තමයි ආයි පාර හැත්තාවත නැද්දම අන්තිමේ. ඕක නෙමෙයි. නැත්තම් කල්පනාව කියාගෙන මොකක්ද මේ මොකද සතහන තියාගෙන අය හැත්තාව නැද්ද කියාගෙන මේ ඉන්නක කවුරුත් හැතට බස්සන්න ඕනේ අන්න එහෙම වුණ සාරාංශයක් නෙමෙයි. ආත්ම තුنين ඉවරයි. අර කුලකට අහු වෙන ඕරුව වාගේ යනවා ගොඩායින් කුලකට ආපේටි බොස්චාන යනකොට 60ක්ම ගන්නවා ඉන් පැදවන්කො එහෙම කරනවා නැතිලතිනි දැන් මේ විදිහේ ඒ ක්‍රමානුකූලව මේ ධර්මය දැන ගැනීම නිසා ජීවිතයට වෙන යහපත තමයි අපට තියෙන සතුට මොකක්ද එතකොට ඒ සතුට ලබා දීමට අපේ කාන්දෙන්න ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයේ ප්‍රත්‍යන්‍ය ස්ථානවලට අපාපැති කරන්නා ස්ථානවලට අදිගු මුස්ලිම් දිවිරාජ සමූහාගේ උපකාරය නිරතුරුව ලැබෙන නිසා මේ සෑම දිනකට මේ යහපත උද ජීවිතය ගෙන යාමට පුළුවන් අයිතිවාසිකම් ලබා ගන්න ලැබී වෙනවා එම නිසා මේ සෑම දිනම මේ අවස්ථාවවලදී තම තමන්ගේ ජීවිත දුර්ගිකත් කරගත්තා වූ සියලුම කුස සම්භාරයේ කීපච්ලා වූ සීනෝ විරාජ සම්මිය අනුමෝදන් වී මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත යාමක ගමන් කරවීම සඳහා ජීවිත සහායක් කළ යුතු උපකාරයක් කරත්තා ඒ විරාජ සම්මියට තම තමන් නමින් කීමේ පරිලෝකීය මෞඛ්‍ය ආදී සියලුම ඥාත වර්ගයාට බුදුපකින් තුන්දක් දෝෂතුන් තම තමන්වත් මේ සත්‍යේ කාන්තයෙන් සියලු දුක් නිවා ගන්නවා මහා මහ නිවන් දින සේතිවායන් සිත ඇති කරගෙන